දේවදත්ත ඉතින් දිගටම හොඳින් හිටියානේ. හැබැයි එයාගේ මරණින් මතු එයාගේ කර්ම විපාක තාම ගෙවනවද නැද්ද? තාම ගෙවන. තාම නිරයනේ. අපේ දහමට අනුව දේවදත්ත තාම නිරය. මම දැක්ක සමහරු නම් පෝස්ට් වල දාලා තියෙනවා දේවදත්ත ආයේ ඉපදිලයි කියලා. බුද්ධ ආගමට අනුව තාම මනුස්සාත්මයක් දේවදත්තට ලැබෙන්න විදියක් නැහැ. මගේ අවබෝධය හැටියට. මොකද හේතුව කල්ප කොච්චරද සිය ගාණක් එයා නිරේ පැසෙනවා කියලානේ අපිට බණ පොතේ ඉගෙනුනේ. එතකොට අපිට කියන්න බෑ ආ දැන් දේවදත්ත ඉපදිලයි කියලා. එහෙම කියන්න අමාරුයි. කර්ම විපාක આવොත් තමයි එයා ඒක ගෙවල ඉවර කරන්න ඕනේ. මොකද දේවදත්ත කරපු පව් අවුරුදු 2500කින් ගෙවන ඒවා නෙවෙයිනේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පාලා තාම අවුරුදු 2500යි. අපි කියමුකෝ කල්පයයි එයා නිරේ ඉන්නේ කියලා. තථාගතයන් වහන්සේ වදාළ විදියට කල්ප 100 ගණනක්. නමුත් එක කල්පයයි කියමුකෝ. කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? කල්පයක් කියන්නේ මතක තියාගන්න අවුරුදු වලින් මාස වලින් සති වලින් දින වලින් කියන්න පුළුවන් කාලයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ පවා කල්පය විස්තර කළේ කොහොමද? උපමා වලින්. ඒක මතක තියාගන්න. මේවා හැල්ලු කරන්න එපා පොලිටික්ස් සඳහා. කර්ම විපාකේ හැල්ලු කරන්න බෑ දේශපාලනයේ. දේශපාලනේ වෙනම කරගන්න. මොකද බුදු බණපද විකෘති නොවිය යුතු වගේම ඒ විකෘති වලට විපාක ගැන කියද්දිත් විකෘති ඕනේ නැහැ. ඒ දෙකම නරකයි. වනපදයේ විකෘති කිරිල්ලත් නරකයි. වනපදයට එන විභාග ගැන විකෘති අදහස් පළ කිරිල්ලත් නරකයි. මොකද අපේ සාසනෙත් එක්ක අපි සෙල්ලම් කරන්නේ. මේ සාසනය රැකෙන්න ඕනනේ. නොවැම්බර් 16 න් පස්සේ බුද්ධ සාසනය එහෙම තියෙන්න බෑ. කර්ම විපාක ගැන අදහස නොවැම්බර් 16 වෙනිදා ඉපස්සේ තියෙන්න ඕන. මේ අපිට කලබලයට කර්ම විපාක වෙනස් කරන්න බෑ. මේ දේවදත්තගේ ආයු කාලය ඉවර කරන්නද දැම්ම? දේවදත්තගේ නිරයේ ආයු කාලය තව තියෙනවා. දේවදත්ත වගේ ගති තියෙන අය ඉන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. දුර්ගුණ සහිත අය ඉන්න පුළුවන්. දේශපාලනෙත් ඉන්න පුළුවන්, සාමාන්‍ය ලෝකෙත් ඉන්න පුළුවන් ඕන තැනක. ඒත් මම යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේගේ වචන වෙනස් කරන්න යන්න එපයි කියලා බෞද්ධයින්ට. බෞද්ධෝ කලබල වෙන්න එපා ඒවා. මොකද එහෙම වුණත් මිනිස්සු බුදුවරයෙකුගේ ඇඟේ ලේසලවීම වැනි භයානක අකුසලයක් හැල්ලු කොට ගන්නවද නැද්ද? හැල්ලු කොට ගන්නවා. දැන් අපේ සුරංගිනෝන නේද? සසානි දුව කටින චීවර පූජාවක් කරනවා. බලාපොරොත්තුෙන් ඉන්නවනේ. දැන් කටින චීවර පූජාවක් කළත් ගෙවෙන්නේ නැති කර්ම පහක් තියෙනවා. මව් මැරීම පියාමැරීම බුදුවරයෙකුගේ ඇඟේ ලේසලවීම රහතන් වහන්සේ නමක් මැරීම සංඝ ભેදය මේවා හැල්ලු කරන්න බෑ දේශපාලනය කටින කුසලයකිනුත් යටපත් කරන්න බැරි අකුසල් බුදුවරයෙකුගේ ඇඟේ ලේසලවීම ඒක හරි භයානක අකුසල ඒව තේරුම් ඒව වෙනම තේරුම් ගන්න අපි කොච්චර පැතුවත් කර්ම විපාක නම් එන්න එපා කියලා කර්ම විපාක එනවා. හරියට පොලියට දීපු මිනිහා එන්න එපා කියලා උදේ රැයට නිදා ගන්නවා හෙට එන්නේ නැත්තම් කොච්චර දෙයක්ද? අත වශයෙන්ම මට සමහරු කෝල් කරලා කියලා තියෙනවා අනේ ආඳුන්නේ හෙට එලි වෙන්නේ නැත්තම් හොඳයි කියලා. මොකද හේතුව එච්චරට ණය. එච්චරට ණය. හෙට එලි වෙන්නේ නැතොත් ඒගොල්ලෝ හිතනවා නයකාරය හමු වෙන්නේ නැහැ. කර්ම ගැනත් මිනිස්සු හිතනවා. මම යෝජනා කරනවා කර්මේ හැල්ලු කොට ගන්න නම් එපා. කර්ම විපාක සැහැල්ලුවට ගන්න එපා එනවමයි. ඒකේ බල සම්පන්නකම තේරුම් ගන්න මොකද ඒ ඒ කර්ම විපාකය අපි ප්‍රාර්ථනා කළත් වෙනව නොකළත් වෙනව. නරක කර්ම නම් චක්කංව වහතෝ පදං කරතරෝදේ වගේ නම. හොඳ කර්ම නම් ඡායාව අන පායිනී හැවනල්ල වගේ නම. කර්ම විපාකේ නම. අපි හැමෝම අපි කරන කර්ම ගැන වග වෙන්න ඕනිද නැද? වග වෙන්න ඕන. අනිවාර්යයෙන්ම වග වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ හිතට වග තියන්න. තථාගත දේශනාවට අනුව කර්මය කියන්නේ අපේ චේතනාවනේ. චේතනාව මුල් උනන්නේ කර්ම සැකසෙන්නේ. ඒකට අපේ හිතට වග කියන්න ඕනේ. එහෙනම් දිලින්දෙක් වෙන්න එපා. පස්පව් දසකුසල් නැමැති ණයකාරකමට යන්න එපා. ඊළඟට ණය ඉල්ලගෙන පොලිය ඉල්ලගෙන අය එන්න එපා කියලා හතන්න එපා. එහෙම පැතුවට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. අනිත් පැත්තට එනවාමයි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා නැවත මොකක්ද මේ පව් අකුසල් කරපු එක්කෙනා අන්තිමටම අහු වෙලා අර ණයගත්තු මිනිහා, පොලිය නොගවපු මිනිහා මෙලවත් විඳෝල විඳෝලා පරලෝක වශයෙන් අපායට නිරයට වැටෙනවා වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දුකට වැටෙනවා හිරේ විලංගුවේ වැටෙනවා වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පව් කරපු කෙනත් දස අකුසල් කරපු කෙනත් අන්තිමටම ගිහිල්ලා කොහෙද දුගතියකම උපදිනවා අපේ පැරණි අක්කම්මලා අපිට කිව්වේ ඕකනේ නේද ණය තියලා නම් මැරෙන්න එපා පුතේ හරක් වෙලා උපදී කියලා නේද බර අදින කරත්තවල ගැට ගහපු ගොන්නු දැක්කම හරක් දැක්කම අපේ පැරණි අත්තම්මලා සියලා කිව්වේ ඔය කවුරු කියලාද? ණයකාරයෝනේ. ඔය ණයකාරයෝ කියලා කිව්වා. ඒකනේ පැරණි මිනිස්සු ණයකට බය අපරාධ කියන්න බෑ මයික්‍රෝ ෆිනෑන්ස් කට්ටිය නේ. අපිට ණය ගන්න බය නැතිකොල. වැඩිම බයනේ ඉස්සර ඔය ණයකාරකමේ නරක ගැන වැඩිපුරම කිව්වේ අම්මලා. දැන් ණය ගන්න බය නැත්තේම අම්මලා තාත්තලා බයයි ණය ගන්න. අම්මලා ණය දෙන සමිති හොය හොය යනවා. කිලෝමීටර 10ක් හරි යනවා බස් එකේ නැගලා ණය දෙන සමිති. ඔය කාන්තාවෝ ඉන්නා නේද ලංකාවේ? හරිම ණයකාරියෝ ටිකක්. පුදුම ණයකාරියෝ. ගන්න තියෙන හැම තැනකින්වත් ණයත් අරගෙන සීට්ටුත් දානවා මේ මදිවට. මම යෝජනා කරනවා තව විඳවන්න එපා කියලා නේ. දුප්පත්කමේ පොල් සම්පෝලයි පතුයි හරි වේලක් කර වේලක් හරි කාලා ඉන්න එක සැනසෙල්ලද නැද්ද? සැනසෙල්ලක්. ණය වෙවි ණය වෙවි ණය වෙවි ගියොත් ඒක ඉවරයක් නෑනේ. ඉවරයක් නෑ. ඒ නිසා ණයකාරකමෙන් අපි නිදහස් වෙන්න ඕන බෞද්ධයෝ. අදින් මේක ගැන හිතන්න ඕන. මොකද ණයකාරකමේ ගියොත් ඒකට ලොල් වුණොත් ඒකට හිත ආස වුණොත් දෙන හින්දනේ ගන්න කියලා කියන තැනට ගියොත් ආ ඒ රටත් විනාශ වෙනවා. ඒ ගෙදරත් විනාශ වෙනවා. තමන් ණය ගත්තත් දැන් කූට දන්ත වගේ සූත්‍රවල භාග්‍යවතුන් වහන්සේ ව්‍යාපාරිකයින්ට ණය ගන්න කියලා කියලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට සාංගික දාන දෙන අයට නෙමෙයි. කොටහළු මංගල්‍ය කරන අයට නෙමෙයි. දැන් අපේ බිස්නස් කියලා හිතන්නේ කොටහළු මංගල්‍ය. එහෙම නැත්නම් සීනි කිලෝ දෙක ගානේ හම්බෙන බණ පිංකම්. ඒවා බිස්නස් කියලා හිතන් සනසෙන් ලක්ෂයක් ගන්නවා. බණ කරන්න, දාන කරන්න. බෞද්ධය වෙතෙන්ට වැටෙන්න හොඳ නැහැ. දුරින් හාමුදුරුවෝ වැඩම්මුවොත් වාහනේ ගාස්තුවක් හරි දෙන්න වෙනවා. හැබැයි ගමේ පන්සලේ හාමුදුරුවෝ වඩම්මගෙන බණ ටික දේශනා කරගත්තොත් වාහනේ ගාස්තුවක්වත් යන්නේ නැහැ. හොඳ වැදගත් හාමුදුරු කෙනෙක්, සිල්වත් ගුණවත් හාමුදුරු කෙනෙක්, සිවුරේ ගෞරවයේ තියන් ඉන්න හාමුදුරු කෙනෙක් බණට පිරිකර ඉල්ලන්න බෑනේ. ඉල්ලන්න බෑ. මටවත් වෙන හාමුදුරු කෙනෙකුටවත් පිරිකර ඉල්ලන්න බෑ. හාමුදුරුවෝ මැරිච්ච මිනිස්සයා කවදාකවත් පන්සලට ඇවිල්ලා තිබුණ නැතත් හාමුදුරුවෝ බණ ටික කියලා දෙනවද නැද්ද? බණ ටික කියලා දෙනවා. ගෙනල්ලා දෙන දානේ පොල් සම්බෝලයි බතුයි උනත් එක ව්‍යංජනයක් එක්ක හරි වුණත් ඒක වළඳලා මැරිච්ච මනුස්සයාට පින් අනුමෝදන් කරනවද නැද්ද? පින් අනුමෝදන් කරනවා. වැදගත් ඔබේ ගාව තියෙන මුදල් ප්‍රමාණය නෙමෙයි පින් කරන්න. ණය වෙලා පින් කරන අය වෙන්න එපා. මොකද හේතුව පින්කම කරත් මතක් වෙන්නේ මොකද්ද? ණය මුදල් මිසක පින්කමේ තියෙන ලස්සන නෙවෙයි ණය වෙලා පින්කම් කරන්න එපා. තියෙන ප්‍රමාණයට පින්කම් කරන්න. තියෙන ප්‍රමාණය. කවදාකවත් ණය ගන්න එපා පින් කරන්න. පින් කරන්න ණය ගන්න එපා. හැම තිස්සෙම Tamanට ණය නොවි කරන්න පුළුවන් දේ විතරක් කරන්න. හැම තිස්සෙම අපිට ණය වෙන්න වෙන්නේ පින්කම් වලදී මොනව කරන්න කියද? අනුන්ගේ පින්කම් සහ අපේ පින්කම් අතර තරංගය හදාගන්න. තරංගය හදාගත්තොත් ණය වෙලා පින්කම් කරන්න වෙනවා. ණය වෙලා පින්කම්වත් කරන්න එපා. මා ඔබට යෝජනා කරනවා ඔබට තියෙන ශක්තියේ ප්‍රමාණයට, බලයේ ප්‍රමාණයට, ධනයේ ප්‍රමාණයට සාධාරණව ධර්මානුකූලව වත්හන්දත්ත දෙන්න පුළුවන් ඒක දෙන්න වැදගත් ශ්‍රද්ධා ධනය විස අතේ තියෙන ධනය නෙමෙයි පින්කම ඵලදායි වෙන්නේ. දුප්පත් සතෙක් මුනිඳුන් වෙත සිත පැහැදී එක්දා ගැබක දිය බෙරළිය මලක් පිදීනේ. දුප්පත් මිනිස්සේ තථාගතයන් වහන්සේ ගැන ඇතිවෙච්ච පැහැදීමට දාගැබකට දියබෙරළිය මලක්. ඔය ඇත්ත දියබෙරළිය මල් දැකලා නැතු ඇති. මම පුංචි කාලේ දැක්ක අපේ ගමේ කැලෑවේ තියෙන දියබෙරළිය. දියබෙරළිය පිට්ටු කනවා මිනිස්සු. අපි පුංචි කාලේ දියබෙරළිය වලින් හදපු පිට්ටු කාලා තියෙනවා. මේ දියබෙරළිය මල් සුවඳ නැහැ. දුප්පත් මිනිස්සෙක් සුවඳ නැති දියබෙරළිය ගහකින් කඩාගත්තු මලක් පූජා කරනවා. දාගැබකට. එයා මිය යනවා. එයාගේ ශ්‍රද්ධා ධනය හරි බලවත්. එයා ඊටාම උතුම් ආත්ම භාව ගණනාවක් ලබනවා. ඒ කුසල චෛතසිකයේ ඉදිරිපත් එක්ක. එහෙනම් මතක තියාගන්න අපේ පින් පින්කම් ලොකු පින්කම් වෙන්නේ ශ්‍රද්ධාවෙන් කරොත්. සිල්වත් කළොත්. ලැජ්ජ බය දෙක ඇතුව කරොත්. ඒ පින්කම ගැන දැනුවත්කමෙන් කළොත් අතහැරීමෙන් කරොත් ජීවිතය ගැන යථාර්ථය අවබෝධ කරගෙන පින්කම් කළොත් අන්නේ පින්කම් බලගත් පින්කම් ඉන සූත්‍රය තමයි ඔබ ඉගෙන ඉන සූත්‍රය ඇසුරු කරගෙන දහම් කොටාස රසක් ඒ උපමාවක් විදියට අරගෙන අපේ නිවන් මඟ පැහැදිලි කරගත්තා අපි අපායට නොවැටෙන පාර අපි හොයාගන්න. සසර දුකින් ගැලවෙන්න නම් අපි කල යුත්ත නොකල යුත්ත අපි තේරුම් ගත්තා. ඒ අතරතුරේ ලෞකික ප්‍රශ්නෙත් අපි කතා කළා. ඊටාම ශ්‍රද්ධාවෙන් පැයක් ඔබ මේ දේශනාව ශ්‍රවණය කළා. ඔයත් මන් දන්නවා ගොඩක් ආයාසෙන් අහන් හිටියේ. මොකද වැස්ස වේගෙන් වැටෙනවා. ඒ හින්දා මහ ගෝසාවක් එළියට එන. ඒත් ඔබ හොඳට අහන් හිටියානේ. මම දන්නවා හැමෝම එක වචනයක්වත් ගිලිහෙන්න දෙන්නේ නැතුව ගොඩාක් උනන්දුවෙන් අහුම්කම් දුන්නා. ගොඩක් උනන්දුවෙන්. මා සතුටු වෙන්නේ ඒකයි මේ පින්කම් මාලාව ආරම්භ වුණ එක ගැන. මම දන්නවා Facebook එකෙන් බණ අහපු පිරිසටත් ශ්‍රවණ බාධා ගොඩක් ඇති අද. ඒ වුණාට විශාල පිරිසක් එයත් ස්ථිරවම එහි මේ දේශනාව ශ්‍රවණය කරනවා. බුදු පුතුන් තුළ. මම ඔබට යෝජනා කරන්නේ මේ අහන දේවල් වලින් අපි වෙනස් වෙනවා. ටික ටික හරි වෙනස් වෙනවා. අල්ප මාත්‍ර වෙනසක් හරි අපි ඇති කරගන්න ඕන. දුර්වලකම් තියෙන්න පුළුවන්. අර සරියුත් මහතෙරුන් වහන්සේ කියන්නේ එක වෙලාවක ලස්සන උපමාවක්. උන්වහන්සේ කියනවා වතුර තිබහ වෙච්ච මිනිස්සේ වතුර ටිකක් හොය හොය හොය හොය යනවා. යනකොට හම්බ වෙනවා දියසෙවල දියපරඩල් කියන ඒවා ඒවා පිරිච්ච වතුර වල හොඳටම පිපාසෙන් ඉන්න මිනිස්සයා එයා ඒකේ මේ වතුරේ පරදල්පත් තියෙනවා දියසෙවල තියෙනවා කියලා ඒ වතුර ටික පාවිච්චි නොකර ඉන්නේ නෑ ඒව එක්ක බොන්නෙත් නෑ මොකද කරන්නේ ඒව අතින් ඈත්මෑත් කරලා වතුර ටික පාදගෙන බොනවා ඒ වගේ තමයි අපි තාම සියලු ආකාරයේ දේවල් ටික අපි ගාව සම්පූර්ණ නැති එක ගැන අපි තාම විඳෝ විඳෝ ඉන්න ඕනේ තාම අපේ ඔක්කොම ಗುಣ පූර්ණේ වෙලා නැහැ. හැබැයි අපිට මේ ධර්ම මාර්ගය පුහුණු වෙන්න ආරම්භ කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හරියට අර මිනිස්සේ අර දේවල් ටික ඈත් මෑත් කළා හොඳ වතුර ටික අරන් බොනවා වගේ අපේ තියෙන අකුසල සිතුවිලි ඈත් මෑත් කරගෙන පුළුවන් තරම් කුසල සිතුවිලි උපදව ගන්න. පුළුවන් තරම්. ඒකට තමයි මමත් ඔබත් උත්සාහ කරන්නේ. ඒ වීර්යය අපේ රංචුවක් විදියට යෙදෙන්න ඕනේ වීර්යය. ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනෑකමින් අපේ පින්වත් පිරිස මේ සන්ධ්‍යා යාමෙන් මේ දේශනාව ශ්‍රවණය කළේ එවැනි උතුම් වීර්යයක් ඇති. මෙච්චර වර්ෂාව තියෙද්දි පන්සලට ආවා වැස්ස කියලා ඉක්මනින් යන්න හිතුවේ නැහැ කවුරුත් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව හොඳට ශ්‍රවණය කළා විශාල පිරිසක් ශ්‍රවණය කළා